ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතයේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ආයුබෝවන් රසවතුනි ඉරිදා සංග්‍රහයයි මේ ආරම්භෙන්නේ වීරියය කරන්නා වෙනසෙන්නේ නැහැ කියලා මහත්මා ගාන්ධිතුමා බරපතල ප්‍රකාශයක් කොට තිබුණා බ්‍රිතාන්‍ය යුගයේ ඉන්දියාවේ සටන් ඇවිල්ලා තිබුණ අවස්ථාවක ඉන්දියානු ජන සමාජය බේරගන්න නිදහස් කරගන්න බ්‍රිතාන්‍යයන්ගෙන් ගාන්ධිතුමා ඇතුළු පිරිස අවිහිංසක යුද්ධයක් කළා. එහෙත් ලේ වැගිරීම් සමුදායක් සිද්ධ වුණා. උත්සාහය, වීරය මෙය ශක්තියක් කොට ගන්න කියලා හැම ආගමකම කියලා තියෙනවා. ධම්මපදයේ එබඳු සටහන් දකින්නට පුළුවන්. බුදුන් වහන්සේගේ සූත්‍ර දේශනා කීපයකම වීරය පිළිබඳ සටහන් වෙනවා. වීරය පාරමිතාවක්ද තිබෙනවා දසපාරමිතා අතර. පළමුවෙනි ගීතය හැටියට ඉරිදා සංග්‍රහයේ අද දවසේ අප තෝරගත්තේ නවරත්න ගමගේ සංගීතවේදියා නිර්මාණය කළ උත්පලවන්නා චිත්‍රපටයේ පසුබිම් ගීතය. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින්. ගීතය ගායනා කළා විශාරද නන්දා මාලනී was high. मुन ඔබ කරතබාගෙන යන්නාට නුගුණ නොකියන්නේයි අප්‍රිකානු ප්‍රස්තාපිරුලක් තිබෙනවා. අපි දන්නවා බොහෝ වෙලාවට ලෝකයේ මිනිසුන් අතර පවතින තරඟය නිසා ලංකාවෙත් එහෙම තමයි. අපි අපට උදව් කරන අයගෙම දොස් දකින්නට උත්සාහ කරනවා. එය අසත්පුරුෂ ගුණයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. නපරේසං විලෝමානී කියන ධම්මපද ගාථාවේ තියෙන්නේ අනුන් කළ කීදෑ නොසොයන්න තමන් කළ කීදෑම පමණක් සොයන්න කියලා අසත්පුරුෂ භූමියෙන් සත්පුරුෂ භූමියට එන්නයි අවශ්‍ය වෙන්නේ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ආර් මුත්තුසාමි සංගීතවේදියාගේ තනු නිර්මාණයට ගීයක් රචනා කොට තිබුණා. මේ ගීතය ගායනා කළේ ආචාර්ය අමරදේවයන් ඇතුළු පිරිස. එම ගීතය ඉරිදා සංග්‍රහයේ ඔබේ ප්‍රහර්ෂය පිණිස සමබර උසුලන කුකුලේ නවදේ සමබර උසුලන ගැමිණිය යන ගමනේ මුදු බඳ වෙලේ වෙනසේ කඳුවැටි ගංගා සාගර එකසේ කඳුවැටි ගංගා සාගර එකසේ පොළවට සමවර වේ මේ ජීවන කතරේ මේ ජීවන කතරේ සැප දුක සමවර වේ ඇතිවන ආශා නැගලන වේගේ ජීවන මඟ කඳමේ ඒකම රස මුසුවේ මහමඩ වසුරේ වනවිල් මසුරේ මහමඩ වසුරේ වනවිල් මසුරේ පිටින් පිටින් නැතවේ කතරේ මේ ජීවන කතරේ සැක දුක සමවරවේ ඉරහඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැක දුක සමවරවේ ඔබ කිසිවකට ආදරය කරන්නේ නම් එයට ඔහි ඉන්න ඉඩ හරින්න ඔබ වෙත එනවා නම් එය ඔබේ නැතිනම් එය ඔබේ නොවේ කලිල් ජිබ්‍රාන් කවියාගේ අදහසක් මේ මේ අදහස මින් පෙරත් පැවසුවා මට මතකයි. මණ්ඩාවල පඤ්ඤාවංශ ස්වාමින් වහන්සේ විසින් මේ අදහස ප්‍රංශ බසින් පරිවර්තනය කොට තිබුණා. ඒ අදහස සංකල්පය සමග අප යොමු වන්නේ සංස්කෘතිකමය වශයෙන් බහු සංස්කෘතිකමය ගීතයක්. ඒ ගීතයේ දෙමළ වචන, දෙමළ ශෛලිය, කරනාට ශෛලිය, තරානා ශෛලිය වගේම බටහිර වචනත් සඳහන් වෙනවා බටහිර ගායන ශෛලියත්. රූප් කුමාර්, හරිනි, ඇන්ඩ්‍රියා, ජීවි ප්‍රකාශ් කුමාර් ඇතුළු පිරිසක් තමයි මේ ගීතය ගායනා කළේ මුතු කුමාර් විසින් රචනා කරන ලද මේ ගීතය ජීවි ප්‍රකාශ් කුමාර් සංගීතවත් කළ බවයි සඳහන් වන්නේ. வாமை தேவையில்லை வாழும் காலம் வரை வாமை பார்வை மொழி பேசுமே අපේ කලා රස අනුභූතිය නවනාට්‍ය රසය මුලින්ම ජනිත වුණේ අපේ හුදෙකලා ගම්මානය වසා අවට පැතිරගත් දැවැන්ත වනාන්තරයෙන් ඇසුණා වූ গুপ্ত වූද අසාමාන්‍ය විවිධත්වයෙන් පරිපූර්ණ වූද සශ්‍රීක සංකීර්ණ දුක් දුම්නස් හා සොම්නස් සහගත ශබ්දයෙන් බඩගානා උරගානා සත්වයින්ගේ දර්ශනයෙන් సౌందර්යයෙන් මෙසේ ලියා තිබුණා සයිමන් නවගත්තේ ගම කලාකරුවා විසින් හඬ ශාස්ත්‍රීය සංග්‍රහයට ඒ හඬ ශාස්ත්‍රීය සංග්‍රහය ගුණදාස කපුගේ වෙනුවෙන් කළ ශාස්ත්‍රීය සම්පාදනයක් ලිපි එකතුවක්. ඊටාම රමණීය අදහසක් සයිමන් නවගත්තේ ගම විසින් දක්වන්නේ. ඒ අදහස සමග කරුණාරත්න දියුල්ගණේ විසින් ගායනා කරන ලද ගීතයක් අපි ඔබේ රසාස්වාදයේ පිණිස ඉදිරිපත් කරන්නයි සූදානම් වන්නේ. විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කළ මේ ගීතය පූජ්‍ය වත්තේවැව ධම්මානන්ද ස්වාමින් වහන්සේ විසින් රචනා කොට තිබෙනවා. ගායනා කරන්නේ කරුණාරත්න දියුල්ගනේ ගායන ශිල්පියා. මේ ගීතයේ වන්නේහත්පත්වේ නුවර කලාවියේ ඉඩෝරය, මව්ගුණය, වැව් පිළිබඳ අමුතු සංස්කෘතිකමය හැඟීම් ජනනය කරන්නක්. සොලග අවසනියෝ අම්මා අම්මා අම්මා සොලග අවසනියෝ අම්මා හිතලේ වේවුලන වැටින් රඳු ඇට බැඳ කිරි පුරහන් හේනට නිදිවරුවා අම්මා ඇවිලෙන උලඟට අල්ලා පසකට වී ඇත සොයමින් යහයක අමත් පිළු අම්මා දෙමිනිතියා මහසායේ මහවැව්තිය කිරිබරුදා මහලු හදවත ගවන සුසුමින් කෑල්ලකි දරුවන් පිටුලග අවසනියෝ අම්මා අම්මා අම්මා පිටුලග අවසනියෝ අම්මා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලේඛකයාගේ රචනයකට නාරද දිසාසේකර සමග ගැයූ ගීතය. එබඳු එක් ගීයකින්ම නන්දා මාලනීය සම්මානයට පාත්‍ර වූවා. ගලන ගඟකි ජීවිතේ. අප අද තෝරගන්නේ නාරද දිසාසේකර මේ ප්‍රතිභා සම්පන්න ගායන ශිල්පියා. ඒ වගේම ඔහු සංගීත නිර්මාපකයෙක්. කරුණාරත්න අබේසේකරයන් විසින් නිර්මිත ආදරයේ මధుරතාව ඒ වගේම දුක්ඛිත ස්වභාවය ශෘංගාරාත්මක භාවය ප්‍රේමයේ ලතැවිල්ල එහි තිබෙන්නා වූ විയോഗය සියල්ල කැටි කළ ගීයක් මේ ගීතය නිර්මාණය වූයේ ගුවන් විදුලියටයි එම ගීය දැන් ඉරිදා සංග්‍රහයෙන් Thank you. භවයේදී මුළු දියදායේ එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොදී ඔබ ඇයි මහා සාගරයක් වූයේ මේ භවයේදී මුළු දියදායේ එකතු නොවෙනු ඇත අප ආයේ මවත නිවන දිය පොදක් නොදී ඔබ ඇයි මහා සාගරයක් වූයේ භවයේදී මුළු සියදායේ එකතුණු වෙනු ඇත අප ආයේ පවසනි වෙන දිය පොතක් නොදී ඔබ ඇයි මහා සාගරයා පසගලලු බනිනු බලා සිදුමුතු බැල්ලෙහි නතර වෙලා ගල පසගලලු බනිනු බලා සිතුම් වලලු උඩු පුවනට යවලෙහි සතුම් සඳුන් අද කලෙහිලා මේ භවයේදී මුළු සියදායේ එකතු නොවෙනු ඇස අප ආයේ පවසනි බන දිය පොතක් නොවී ඔබ ඇයි මම සාගරයක් වූයේ මේ භවයේදී මුළු පියදායේ එකතු නොවෙනු ඇස අප ආයේ පවසනි බන දිය පොතක් නොවී ඔබ ඇයි මම සාගරයක් වූයේ මේ නිමාවට පත්වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශයේ ඉදිරිපත් කළ ඉරිදා සංග්‍රහය වැඩසටහනයි. වැඩසටහන ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීර්ඝා විමර්ශනී හඳුවල